අද ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ගරුතර දේශකයන්න් වහන්සේ කන්‍ය මහර වේළුවනාරාම විහාරවාසී පූජනීය මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ දැන් කරුතර දේශකයන්න් වහන්සේට දහත්පත්ටි පිළිගන්ව වෙන ධර්මානුශාසනාව සඳහා ආරාධනා කිරීම තම ආරාධනය සිදු කරන්නේ කොළඹ 10 නොරිස් කනල් පාර ආශ්‍රී සෙන්ට්‍රල් රෝහලේ ස්නායු ඒකකයේ රෝහිණී නානාකාර මහත්මිය විසින් ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු.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 කරගන්න යම් අවබෝධයක් ලබා ගැනීමටයි මේ පින්වත්තුන් සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රූපේ යථාර්ථය පිළිබඳව එහෙම නැත්නම් ධාතු මනසිකාරය පිළිබඳව. එතකොට මේ රූපය කියලා කියන්නේ කොමක්ද කියලා පින්නතුනේ අපි අවබෝධ කරගන්න බුදුපියාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපිට සිද්ධ වෙනවා උන්වහන්සේගේ ඒ ධර්ම කාරණා තුලින්ම ගමන් කරා. සාමාන්‍ය ඇලෙන ගැටෙන හිතකට පුළුවන් කමක් නැහැ පින්නතුනේ මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න. ඒ නිසා මේ ඇලෙන ගැටෙන ස්වභාවයෙන් අපි අයින් වෙලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ අරඤ්‍ය ගත වෙලා රුක්ක මූල ගත වෙලා ශුන්‍යාගාර ගත වෙලා මේ යෝනිසෝ මනසිකාරයෙන් මේ පිළිබඳව කල්පනා කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ මොකද්ද වැඩගත්කම මේ අරඤ්‍ය ගත වීමක රුක්ක මූල ගත වීමක ශුන්‍යාගාර ගත වීමක මේ අරඤ්ඤේ දුක්ඛ මූලයේ සංඥාගාරයේ කියන තැන පින්නතුනේ අපි කර්මාන්තයෙන් අයින් වෙලා තමයි තෙන්නේ යන්නේ. ඒ වගේම කර්මාන්තයෙන් අයින් වෙනවා කම්මාරාමත, දස්සාරාමත, නිද්දාරාමත, ඒ වගේම සංගණිතාරාමත කියන මේ හැම දෙයකින්ම අයින් වෙලා තමයි අපි තෙන්නේ යන්නේ. මේ විදිහට ගිහිල්ලා මේ යෝනිසෝ මනසිකාරයේ පවත්වන්න පුළුවන්. එතකොට අපි ප්‍රාණඝාත, අදස්පාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප මේ කියන කෙලෙස් වලින් අයින් වෙලා ඉන්නවා. අන්නේ විදිහට වාඩි වෙලා තැම්පත් වෙලා එන්න හිතකින් තමයි ලෝකයේ ඇත්ත දකින්න මේ ලෝකය කියන්නේ මොකක්ද කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකය කියන්නේ පින්තුනේ මේ බඹයක් විතර උසට තියෙන මේ කය. කයත් එක්ක තියෙන ප්‍රයත්න. මෙතන තියෙනවා කොටස් දෙකක්. එකක් තමයි හිත අනිත් එක තමයි කය. එතකොට මෙන්න මේ කොටස් දෙකේ අවධානය අවබෝධය ලබා ගන්නකොට අපිට ඉස්සරහම ගෝචර වෙන්නේ මේ කය. එහෙනම් මේ කය ගැන තමයි අපි ඉස්සෙල්ලා අවබෝධ කරගන්න. හැබැයි මේක අපි ගත්තාම මේ කය රූපය කියලා හඳුන්වනවා. කයට කියනවා මොකද්ද? රූපය. හැබැයි රූපය කියන්නේ මේ කය විතරක් නෙවෙයි. මේ ගස් ගල් පර්වත මේ ගොඩ නැගිලි ඔක්කොම නාම රූපය. මේ රූපේ යථාර්ථය අවබෝධ කරගත්තොත් මේ රූපේ පිළිසින දැක්කොත් අපිට ලොකෝ ගමනක් යන්න පුළුවන්. අපි උලා කරන එක දෙයක් තමයි මේ රූපය. මේක යථාර්ථය අපි අවබෝධ කරගන්න අපි ධාතු මනසිකාරය වගේම ඒ ස්වභාවයක් ඒ කර්මස්ථානයක් වගේ එක කල්පනා කරපුවාම වැඩපුවාම අපිට පුළුවන් මෙන්න මේ ලෝක යථාර්ථය අවබෝධ කරගෙන ඒකෙන් මිදෙන්න. එතකොට මේ කියන විදිහට හොඳට හිතාගෙන යන්න බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මේ ගස්කල් පර්වත මේ කය මේ තියෙන හැම දෙයකටම කියනවා මොනවාද? රූප. ඒතර මේ රූපය බුදු පියාණන් දේශනා කරනවා මහණෙනි මේ රූපය කියලා කියන්නේ බින්දෙන දෙයක්. අජ්ජනීය සූත්‍රය කියනවා මහණෙනි බින්දේ. අවුලෙන් ඇස්සෙන් සලගෙන් සාපේපාසාදීන් බින්දෙන දෙයට තමයි කියන්නේ මොකද්ද රූපේ. දැන් මෙතන ගොඩනැගිල්ලක් තියෙනවානේ දැන් Taman ඉන්න තැන ගොඩනැගිල්ලක් තියෙනවානේ. මේ ගොඩනැගිල්ල අපි රූපයක්. ඒකත් මොකද්ද? රූපයක්. අපි ඒ ගොඩනැගිල්ල කඩලා බිඳලා ගන්නොත් එතන ගොඩනැගිල්ලක් තියනවාද? නෑ නේද? ඈ අපි කතා කරගෙන යමු. එතකොට තේරෙනවා මේ වැඩේ මොකක්ද මේ කියන්නේ කියලා. එතකොට මේ ගොඩනැගිල්ල කැඩුවට පස්සේ එතන තියෙන මොනවාද? ඒ ගඩොල් ගොඩක් තියෙයි. ඊළඟට සිමෙන්ති ගොඩක් තියෙයි. ලෑලි ගොඩක් තේ ඊළඟට වහලේ තියෙන සීට් වගේ දෙයක් තියෙන ඒවතේ ඒවා බඩ ගහලා තිබ්බාම කවුරුවත් ඒවට ගොඩ නැගින කියනවාද නෑ නේද අර ස්වභාවය මොකද උනේ බිඳලා ගියා ඒතකොට ගඩොල් කිඩියක් දැන් බින්දොත් එහෙම කුඩු කරොත් එහෙම මොනවද තියෙන්නේ ඒකේ ඒකේ පස්සේ වෙලේ තියෙන්නේ සිමෙන්ති තේ සිමෙන්ති ගඩොලයක් නේ මෙන්න මේ වගේ බින්දුතුන් දැන් එතන තියෙන්නේ අර වගේ පස් ගොඩක් දැන් ඒකට ගඩොලේ කියන්නේ නැහැ දැන් ඒකත් බිඳගෙන තවත් බිඳගෙන බිඳගෙන ගියොත් තියෙන අන්තිම තැනට බිඳෙන්නකොට කුඩා අංශයක් බවට පත් කරනකොට ඒ අන්තිම තැනට විද්‍යාත්මක කියන පරමාණුවක් කියලා. මොකද කියන්නේ පරමාණු. ඒ පරමාණුයත් දන්නවා මොකක්ද තියෙන්නේ නිෂ්ඨය. නැද තියෙන නිෂ්ඨය වටේ තියෙන ඉලෙක්ට්‍රෝන. ඒ ඉලෙක්ට්‍රෝන මොකද එන්නේ වේගින් චලනය වෙනවානේ. එතකොට නිෂ්ටි වටේ තියෙන ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා කියලා කියන්නේ පරමාණු හැම මොහොතකම වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. එහෙනම් මේ පරමාණුන් හැදිච්ච අර හැම රූපයක්ම වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියලා කියන්නේ මොකක්ද? වෙනස් වෙනවා කියලා කියන්නේ තියෙන එක ස්වභාවයක සිට තව ස්වභාවයකට පරිවර්තනය එක ස්වභාවයක සිට තව ස්වභාවයකට පරිවර්තනය වෙනවා. එතකොට එක ස්වභාවයක් නැති වෙනවා තව ස්වභාවයක් ඇති වෙනවා. එතකොට වෙන්නේ නෑනේ. ස්වභාවය දැන් හොඳට තේරුම් ගන්න ඕනේ. ඒතර විද්‍යාඥයන් කියන්න පුළුවන් වුණේ අර අතෙන් විතරයි. නැතිද? තරණානුභාවයට විතරයි. බුදුහාමුදුරුවෝ තමයි මහා විද්‍යාඥයා. උන්වහන්සේ ගියා පරමාණුවිනුත් එහාට. මේ ලෝකේ වෙන කෙනෙකුට කිසි කෙනෙකුට තව බුදුවරයෙකුට හැර යන්න බැරි කෙනෙකුට උන්වහන්සේ ගිහිල්ලා උන්වහන්සේ අවසාන තැනට ගිහිල්ලා බැලුවා ඒ පරමාණු බිඳගෙන බිඳගෙන බිඳගෙන ගිහින් අන්තිම තැන මොනවාද තියෙන්නේ කියලා. ඒ අන්තිම තැන ඒ අන්තිම ඩොට් එක ඒක කොච්චරක්ද කියලා පෙන්වන්න පුළුවන් කාට බෑ ආ මේ ඩොට් එක අන්තිම එකට කිව්ව බුදුහාමුදුරුවෝ නමක් දුන්නා රූප කලාපයක් කියලා මොකද කිව්වේ රූප කලාපයක් ඒකට තව නමක් කියනවා මේකේ ಜಾති 8ක් තියෙන අසුද්ධ අෂ්ටකයක් කියලා ජාති කීයක් තියෙනද ඒක ඇතුලේ ජාති 8ක් තියෙනවා ඒ අන්තිම තැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තියෙනවා ජාති 8ක් ප්‍රධාන හතරක් තියෙනවා හරි ඒකට කියනවා භූත රූප කියලා. මොන රූපද? භූත රූප. එතන කියනවා ස්ථබ ගතිය. ඉතින් මේ ස්ථබ ගතිය ඕන කෙනෙකුට තේරෙන්නේ දැන් මේ ඝන වස්තු වල වැඩිපුර තියෙන මොන ගතියද? අල්ලා බලපුවම තියෙන ස්ථබ ගතිය. එතකොට ඒකට නමක් දැන් බුදුහාමුදුරුවෝ මොකද්ද? පඨවි කියලා. මොකක්ද දැන්නේ? පඨවි. ඒ වගේ මෙතන තව ස්වභාවයක් තියෙනවා වැగిරෙන සුළු ස්වභාවය. ඒකට කියනවා ආපෝ කියලා. දැන් ජලය වගේ දෙයක් ගත්ත වැඩිපුරම නම් තියෙන්නේ. ආපෝ ධාතු වැగిරෙන නම් දාපු ගමන් විසිරලා එන්නේ දැන් තියෙන ආපෝ ධාතු ඊළඟට මෙතන තවත් බැලුවා බුදු පියාණන් දේශනා කරන මෙතන සීතලක් සහ රස්නයක් තියෙනවා කියලා උෂ්ණත්වය ඒකට දැන් මනමක් මොකද්ද තේජෝ තව එකක් තියෙනවා එතන මොනවාද වායෝ වායෝ කියලා කියන්නේ හමා යන ස්වභාවය මේ හතරත් එක්ක තව හතරක් බඳිච්ච හතරක් තියෙනවා වර්ණ ගන්ධ රස ඕජා කියලා දැන් කීයක් තියෙනවද ඔක්කොම 8යි 8. ඒක 4යි 4යි 8ක් තියෙනවා. අනේ 8ක් එකතු වෙලා හැදෙච්ච නිසා ඒකට කියනවා සුද්ධ අෂ්ටකය. එහෙනම් මේ වගේ රූප කලාප එහෙම නැත්නම් සුද්ධාෂ්ටක ගොඩාක් එකතු වෙලා තමයි මේ වගේ අපේ මේ කය වගේ මේ පුටු වගේ මේ තියෙන ගොඩනැගිලි වගේ නේද? තමන්ගේ තියෙන මේ තියෙන ඒවා ඒවට රූප පින්න කියලා කියනවා. ඒ වගේ දේවල් හැදලා තියෙන්නේ. විද්‍යාඥ මීට මෙහා දෙයක් තමයි කිව්වේ මේ වගේ තියෙන රූප වලට කියවා ඒගොල්ලෝ තරම මේ පදාර්ථ කියලා. පදාර්ථයක කුඩාම අංශය මොකද්ද කියන්නේ? පරමමයි. බුදුහාමුදුරුවෝ ඊට වඩා එහා ගියා මේ හැම රූපයකම අන්තිම කොටස තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකක්ද? සුද්දාෂ්ටකයක් එහෙම නැත්නම් රූප කලාපය. එතකොට දැන් බලන්න මේ වගේ චූටි ඩොට් ඩොට් ඩොට් ඩොට් කෝටි ප්‍රකෝටි ගානක් එකතු වෙලා තමයි මේ වගේ රූපය හැදෙලා තියෙන්නේ. එතකොට දැන් බුදුහාමර දේශනා කරනවා උපමාවක් ඔය පෙනපින්දු පුන සූත්‍රය තුළ මානිනේ මේ රූපේ හරියට පෙන ගොඩක් වගේ හරියන්නේ නැහැ කියපේකට. මේ රූපේ හරියට මොකක් වගේද? පෙන ගොඩක්. අර ඩොට් ඩොට් වලින් එක කියලානේ. දැන් බලන්න කුඹල්ලු මෙටි ගෙනල්ලා ගෙවන්න දෙන එක කියන්නේ නේද? කොහොමද වෙන්නේ? අර බෝල බෝල මෙටි එක එක ගෙනල්ලා හදා. ඉතින් අපිත් ඒ වගේ තමයි. එක එක ඩොට් ඩොට් ඩොට් ඩොට් එකතු කරලා හදලා තියෙනවා. අම්මගේ කුසේ මේ අපේ කලලේ ස්වභාවය කොච්චරද කියලා අභිධර්මයේ සඳහන් කරනවා. අපේ අම්මගේ කුසේ අර පටන් ගන්නකොට කලලේ ස්වභාවය පෙන්වනවා. ඒ හරියට උණහතුලියාගේ යටිබඩින් ලෝමයක් කරන් තලතලේ බඳිනවා. තලතලේ වල හත් පාරක් මෙහෙම ගසන්නලු. ගසලා ඉන්න අතේ තියන්නකෝ පොඩි ඩොට් එක. හරිම පොඩි නේද? එච්චර පොඩි කලලයක් තමයි තියෙන්නේ. ඒ තරම් පොඩි කලලයක්. අන්න ඒ වගේ කලලයක් මෙතන තියෙනවා කියන එක පැහැදිලිව පේනවා. ඒ වගේ කලලය දැන් කොච්චරක් ලොකු වෙලාද නේ? ඒ කලලය තුල රූප කලාප කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. එතකොට මම බලන්නේ එහෙම එකතු වෙලා එකතු වෙලා තමයි මේ වගේ දේවල් හැදෙලා තියෙන්නේ. එනම තන ගොඩක් නේද? ධර්ම කෑලි කරලා බලපුවා මොකක්ද? නෑ අර ගොඩ නෙවිල්ලත් එහෙම නේද? නැත්ේ කයෙත් කැලි ගලව ගලව මොනවද මොනවද ගලවන්නේ ගොඩන කියලා ගලවයි ගලවනවා කේස් පෙන්නෝ නියදත් නමව ගලව බලන්න නාඳුරු කෙනෙක් නෑ මෙතන ගලවලුත් කැලි කැලි ගලවල බලපුවා මොකක්වත් නෑ එතන තේන්නේ ඒ අපි දාගත්ත සංඥාවක් තියෙන ඒ පටවිය ආපෝ තේජු වායු දාස් හතරට ඉතින් මේ වගේ රූප කීයක් තියෙනවද කියලා බුදුහාමුදුරු පෙන්නනවා. රූප කීයක් තියෙනවද? සූත්‍ර පිටකයත් එක්ක කියලා දෙන්නේ මේ ලබු ධර්ම පිටකේන 28ක් වෙනවා. නමුත් මේ සූත්‍ර පිටකේ තියෙන එක අපිට දැනට ඇති. සරලව ඉගෙන ගන්න කෙනාට. රූප 12ක් වෙනවා. රූප කීයක් වෙනවද? 12. ආධ්‍යාත්මික රූප 6ක් තියෙනවා. බාහිර රූප 6ක් තියෙනවා. මොනවාද ආධ්‍යාත්මික රූප 6? ඇස, කන, නාසය, දිව, කය, මන. බාහිර රූප තියෙනවර ගෝචර වෙන ඒවා වර්ණ රූප ඇහැට එන්නේ වර්ණ රූපෙන්නේ කනට එන්නේ මොන රූපද ශබ්ද රූප නායට එනවා ගන්ධ රූප දිවට එනවා රස රූප කයට එනවා පොට්ටබ්බ රූප මනට එනවා ධම්ම රූප ඒතර ආධ්‍යාත්මික රූප හයක් තියෙනවා බාහිර රූප හයක් තියෙනවා එහෙනම් ඔය රූප හැදලා තියෙන්නේ ඔක්කොම මොකෙන්ද එන පඨවි ආපෝ තේජෝ වායෝ දාපතරේ රූප වල ස්වභාවය මොකද්ද හැම මොහොතකම එක ස්වභාවයකට තව ස්වභාවයකට වෙනස් වෙනවා ආන්නේ වෙනස් වීම තමයි පෙන්නතුනේ අනිත්‍යය කියලා කියන්නේ එතකොට අනිත්‍යය කියලා කියන්නේ මොකද්ද එක ස්වභාවයකට සිට තව ස්වභාවයකට පරිවර්තනය වෙනවා එතකොට යමක් අනිත්‍ය නම් එතන මොකක් තියෙනවනේ? දුකක් තියෙනවා. යද නිච්ඡං සංදුක්ඛං යමක් අනිත්‍ය නම් එතන දුකයි. එහෙනම් යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මගේ කියලා ගන්න වටින්නේ නැහැ. ඒක හරසුන්‍ය දෙයක් වැඩක් නෑ මගේ කියලා ගත්තට. ඔන්න බලන්න. ඇහැ. බලන්න නම් එහාට මොකද වෙන්නේ කියලා. ඇහැ එන්නේ එන්නේ මම දිරනවාද නැන්ද? දිරනවා නේ රූපයක්නේ. එහෙනම් ඇහැ එන්නේ එන්න දිරනවා. කවදා ඉඳන් දිරන්නේ? පේන්නේ කියන්නේ කාද ඉන්නන්ද? අන්ධයා බවට පත් වෙන කාද ඉන්නන්ද? 40න් පස්සේද? නෑ ඉපදෙච්ච 10 නම් දිරනවා. එතකොට එන්නේ හොඳ නැහැ මොකද වෙන්නේ? හොඳ නැහැ නැති යනවා. හොඳ නැහැ නැති වෙනවා අනිත් පැත්තට අඳ නැහැ ඇති වෙනවනේ. හොඳ නැහැ නැති වෙනකොට අඳ නැහැ ඇති වෙනවා. එහෙනම් හොඳ නැහැ නැති වෙනකොට දුක නේද? දුකයි. නරක ඇති වෙනකොට එහෙනම් යමක් අනිත්‍ය නම් එතන මොකක්ද තියෙන්නේ? දුකයි. එහෙනම් අනිත්‍ය වූ ඇහැ දුක් දෙන ඇහැක් මගේ කියලා ගන්න වටිනාද? මම කියන දේ අහනවද? කියන්න බලන්න හැදිවන්න නැතුව තියෙන්නේ කියලා. පුළුවන්ද? කන්නඩි දාන්න හිතුවේ නැණි කවුරුත් නේද? කන්නඩි දාන්න කාච දාන්න ප්‍රථම කවුරුත් අපි කවුරුත්. නෑ නමුත් මොකද කියන්නේ? එහෙම වෙනවනේ. එහෙනම් ඒ විදිහට ඒ රූපේ වෙනස් වෙනවා. කාටවත් නවත්තන්න බෑ. ඒක ස්වභාවිකයි. එතකොට මේ වගේ වෙනස් වීම ස්වභාවිකයි කියන කවබෝධ කරගත්ත කෙනෙකුට දුක නැතු වෙනවා. හරි අපි බලන නේද පොඩ්ඩක් හරි ගන්නේ ඇහැ මුව වෙනකොට ඇහැ රතු වෙනකොට බෙහෙත් දාලා හරි කණ්ණාඩි දාලා හරි මොන හරි කරලා ඇහැ තිබ්බු තත්ත්වයට පත් කරන්න හදනවා. පත් කරන්න පුළුවන්. බෑ. පත් කරන්න බෑ. ඒනගේ తాවකාලික සුමුමක් විතරයි එහෙම පත් වෙන්නේ නෑ. ඇහැ දිරනවා. හැබැයි මේක මේ රූපේට ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේක ප්‍රශ්නේ තියෙන්නේ කාටද? හිතට. ඒ දුක තියෙන්නේ රූපේ නෙමෙයි මොකේද? හිතේ. දැන් අපි හිතන්නේ උතන මේකයක් තියෙනවා. අලුතෙන්මයි ගෙනාවේ කියලා හිතන්නු ගෙදරට. දැන් මේක හැමදාම ඒ විදිහට තියනවාද? නෑ නේද? ඒ මේසේ ඔයත් මොකද කරන්නේ? ඔහම පාවිච්චි කරනකොට මේක ටික ටික දිරලා යනවා. අර තියෙන තින්තාලේපන ඔක්කොම ගැලවිලා යනවා. ටික කාලයක් යනකොට බලපුවාම දැන් අර හොඳ ස්වභාවය නැති වෙලා දිරුපු ස්වභාවය දැන් ගුල්ලෙකුත් දෙන්නෙකුත් ගහලා. එහෙනම් දිරුපු ස්වභාවය ඇති වෙනවා. හොඳ ස්වභාවය නැති වෙනවා. නේද? හොඳ ස්වභාවය නැති වෙනවා නරක ස්වභාවය ඇති වෙනවා. එහෙනම් හොඳ මේසේ නැති වෙනකොටත් දුකයි නරක මේසේ ඇති වෙනකොටත් දුකයි. ඒක තමයි ප්‍රේ විප්‍රයෝග දුක්ඛ අප්‍රේ සංපයෝග දුක්ඛෝ කියලා කියන්නේ. ප්‍රිය දේවල් අයින් වෙනවා. අප්‍රිය දේවල් එකතු වෙනවා. එහෙනම් අපි හිතපු දේ වුණේ නේද? මොකද හිතුවේ මේක ගේනකොට? දුර්ලභයි කියලා හිතුවද? තෙන්පතිය ගැලවේ කියලා හිතුවද කවුරුද? නෑ. එහෙනම් ඒකද ඒක වෙනවා. එතකොට අපි මොකද කරන්නේ? ජීවත් වෙනකොට කොහොම හරි මේ මේක රැකගන්න නගනවානේ. මේ මේසෙ රැකගන්න තමයි රැකියා කරන්නේ. මේ මේසෙ රැකියන්නේ රැකගන්න තමයි නේද? මේසෙ කැඩෙනකොට අඬනවා, වැළපෙනවා, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස දඟලන්න එපා. හිතටත් දුකයිනේ. උපායාස ක්ලාන්ත වෙනවා. ඉතින් මේක අය දඟලලා කොහොම හරි කරලා කකුලක් කරි ගහලා දෙන්න ටිකක් ගාලා හැදුවා කියලා සතුට වෙනවා. ආයෙත් මොකද වෙන්නේ ඒක? ආයෙත් එහෙම යනවා. එහෙනම් කවදාවත් මේසෙ හදලා ඉවර කරන්න පුළුවන්. බෑ නේද? මේක හදන්න බෑ. හැබැයි හිත හිත හදාගත්තේ. එහෙනම් ජීවිතයේ දුක ඇතිලා තියෙන කොමක් හින්දාද? මේක හදන්න ගිය පෙන්නා නේද? හදන්න බැරි දෙයක් හදන්න ගියා. පැත්තෙන් කෙස් ටිකටත් ඒක වෙන්නේ කොහොම හරි සුදු වෙනකොට කළු කරලා හදාගන්න හදන ආරේදියට තියන්න පුළුවන්ද? නැහැ. අපේ එළියට නෝට එක එක ක්‍රීම් જાති කියලා කොහොම හරි අපි ඒක පවත්වන්න හදනවා. තුවාලයක් ඇති වෙනකොට ඒක ඔයාලා කොහොම හරි අරක පාස්තන්නද නමුත් ඒක පාස්තන්න පුළුවන්කම නෑ ඒ සදා ධර්මයේ තේරුම් ගත්තොත් කයේ කෙස් කහුනට ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් නෑ නේ ඒක සදා ධර්මය එතකොට gedara තියෙන ඒවා දිල්ලා ගියාට ප්‍රශ්නයක් නෑ ඒ හිතට දුගක් නෑ ඒක තමයි ඇත්ත එහෙනම් බුදු පියාණන් මොකද්ද මේ සත්‍ය කියලා දේශනා කරලා තියෙන්නේ සබා ධර්මය වෙන මොනවත් නෙමෙයි තුන් තියෙන්නේ මේ සබා ධර්මයේ ක්‍රියාකාරීත්වය දකින්න ඕනේ ඒකට මේක කවුරුවත් පෙන්නන කියන්නේ කවුරුවත් මේක බලෙන් හිතට දාන්න දාන්න පුළුවන් කාටවත් මේක බෑ. Tamanම කල්පනා කරන්න. ඒකට ඇහත් ඒ වගේ එහෙනම් ඇහත් අපි හිතපු ස්වභාවයට තියෙන්නේ නෑ. කනත් එහෙමයි නේ දෙන්නෙන්න බීරා වෙනවා දෙන්නෙන්න ඇහෙන්න යනවා. එතකොට අනාගතේ අපේ ඇහත් පොට්ට වේගෙන යනවා කනත් ඇහෙන්නට යනවා. ඉතින් අපි කියනවා අනාගතේ අපිට සුබයි කියලා නේ. හොඳට අනාගතේ අපිට හොඳ අනේ ඉස්සරහට එනකොට අපිට හොඳ වෙයි කියලා හිතද්දි දැන් මොකක්ද වෙන්නේ අනාගතේ යන්නේ යන්නේ මේ රූපයට මොකද වෙන්නේ දෙරළ යනවානේ එහෙනම් හොඳ හොඳ අනාගතයක් තියනවාද ඉතින් මේ ජීවිතේ කෙනෙක් මිනිසුන්ට වෙලා තියෙන්නේ මේ මේ තියෙන අවස්ථාවේ මේ ධර්මයේ තේරුම් ගන්න බැරුව ඒගොල්ලෝ දානවා මේක අනාගතයට ඒක අනාගතයට යනකොට මේ රූපේ දිරනවා ඒතර ධර්මයක් අවබෝධ කරගන්න බැරුව යනවා මේ මොහොතේ අවබෝධ කරගන්න තියෙන දේ අනාගතේ දාන්නේ මේක දිගටම මේ ක්‍රියාවලිය සිද්ධ වෙගෙන යනවා. මේ රූපේ වෙනස් වෙන එක. කන් ඇහෙන්නේ නැතුව යනවා. ඉතින් අනාගතේ මතක තියාගන්න ඔයත් ඔය හිතන ඔක්කොම ටික කරලා ඉවර වෙලා තමයි මේක කරන්න කියලා හිතුවාම ඔයගොල්ලෝ ඒවත් එක්කම හැප්පිලා ඔයාලගේ ජීවිතේ අන්තිමට කාලෙත් නැති වෙලා වයසටත් ගිහිලා මොකක්වත් කරන්නේ බැරි වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ යථාර්ථය අවබෝධ කර ගැනීම කල යුත්තේ කොයි මොහොතේද? මේ මොහොතේමයි. මේ මොනවද මේ කරන්නේ? මේ කල්ලාල් හරියන්නේ නැහැ. එතකොට මේ වගේ ඇහත් එහෙමයි කනත් එහෙමයි නහයත් එන්නේ මොකද වෙන්නේ? ගඳසෝන දැවෙනක අඩු වෙනවද වැඩි වෙනවද අපේ? නැහැ. අඩු වෙනවා මේක දැවෙන්නේ නැහැ. වයසට ගියාම මල මුත්‍ර ගොඩේ වැටලා තියෙන මේක නර වයසට ගියපු අයට ඒ ගාණක් නැහැ. ගෙදර ඉන්න අයට ගඳයි නේද? ඒක අපිට වෙන්න තියෙන දේ අනාගතේ. ඒක නම් හොඳයි. ඒක පැත්තකට නහය නැති වෙන එකයි. නහය අර මල මුත්‍ර ගොඩේ වැටලා යන්නේ තියෙන්නේ. ඒ නිසා බලන්නේ මේ ධනසුන් දැයින එකත් අද නදීයක් මොකද වෙන්නේ? ඒ දිරනවනේ දෙන්නේ නේද? වයසරන රස දැයින්නේ. වයසක කට්ටිය හරියට බයිනවා. ගෙදර ඉන්න කට්ටිය යන්න දන්නේ නැහැ කියලා. එයා දන්නේ නැහැ එයාගේ දිව ගෙවිලා කියලා. පෙර රසයක් කවදාවත් ගන්න පුළුවන් අපිට. මේ අපි කොච්චර පැතුවත් හම්බෙන්නේ නැහැ. ඇයි හම්බෙන්නේ නැත්තේ මේ ධාතු හතරේ හැදිච්ච රූපය වෙනස් වෙනවා. එදා මන්ට කනකොට යම් කිසි එළවලුවක් හරි කනකොට මේ රසය තිබුණා නම් ඒ එළුව ඒ ලෙවලුව දකින්නකොටම අපිට හිතෙනවා අර රසය මේකෙත් ඇති කියලා. කනකොට මේක නැහැ. ඇයි නැත්තේ? එන්නේ නෑ දැන් දිව මොකදලා තියෙන්නේ? මේකේ තියෙන අර ඒවා ටික ගැලවිලා ගිහිල්ලා. එන්නේ නෑ. එහෙනම් කවදාවත් ඒ රසය ගන්න පුළුවන්ද? එහෙනම් නොලැබෙන රසයක් තියෙන ජීවිතේම අනනව නේද? හම්බෙයිද කවදාවත් මරණ සම්මේන? හම්බෙච්ච පහුගිය දේවල්. හම්බෙන්නේ නෑ. අපරාධේ. කරන්නේ දුක් කියලා ඇති වැඩ නෑ මේ යථාර්ථය තේරුම් ගැනීම තමයි කරන්න ඕනේ. මේක වෙනවා. ඒකට බුදු පියාණන් දේශනා කරන්නේ නම් මොකද්ද හදන්න තියෙන්නේ? රූපේ නෙවෙයි හිත. ඒ කියන්නේ මේ අවබෝධය තුළින් අපි මේ අවබෝධය හදාගත්තට පස්සේ රූප වෙනස් වුණාට අපිට දුකක් ඇති වෙන්නේ නෑ. බලන්නකෝ ඒක වෙන්නේ මම තාක් කියලා දෙන්න. එතකොට ඇහැ කන නහය දිව ඊළඟ කයත් එහෙමයි නේද? ඈ තරුණ කාලේ හැම මధుරවා කනකොට හොඳටම දැනෙනවනේ. මාළු කාලේ කාලා ගිහිල්ලා ටිකක් වෙලා ගියාම තමයි කහන්නේ. ඇයි අර බැයෙන් එක ටිකක් අඩේ තමයි. එතන මන කියලා එක්කුත් තියෙනවනේ. මේ මන කියලා කියන එක තියෙන්නේ මේක ඇතුළෙමයි. මන කියන එක මොකද රූපයක් ඒ. ධාතු වලින් හැදිච්ච එකක්. ඔය මනෝකාය කියලා කිව්වත් ඒ ප්‍රශ්නයක් නෑ. ඒකත් ඒ ආශ්‍රය කරගෙන තියෙන්නේ. එතකොට මේ මනෝකාය කියන එකත් එහෙම නැත්නම් මන කියන එකත් මතක තියාගන්න ඒකත් මොකද්ද පටේ ආපෝ තේජෝ ආයලෙන් හැදිච්ච රූපයක්. හැබැයි ඒක පේනවද කාටවත්? ඒක පේන්නේ. ඒ මරුණා මෙහෙම එළියට යන්නේ තෝක තමයි. එතකොට ඒ මනෝකායත් ඒ මනසේ තියෙන මනස කියන එකත් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. වයසට යන්න යන්න මතක හිටින එක වැඩිද අඩුද? අඩුයි නේ. එහෙනම් මේ මොකද්ද දුර්වලලා තියෙන්නේ? මනස. එතකොට ඒවට ගෝචර වෙන වර්ණ රූප. ශබ්ද රූප. දැන් වර්ණ රූප කියන්නේ එහාට පේන දේවල්. ඒවත් මොකෙන් හදලා තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායු. දැන් බලන්න මේ නේද? දැන් මේක මේ පේන අයට නම් තමයි තමන් හිතන් තමන් ඉස්සරහා මොකක් හරි රූපයක් තියෙනවා. දැන් මෙතන රූපයක් තියෙනවා සුදු පාට රූපයක් වටාත්තා. බණ කියනකොට අපි අල්ලා ඉන්නේ වටාත්තා. නේද? වටාපත කියලා කියන්නේ. දැන් ඔයාලා ඔයත් අන්ට පේනවා මේකේ රූපයක් පේනවා නේද? මොන පාටද පේන්නේ? සුදු පාට. එහෙනම් මොනවද මේ කියලා දෙන්නේ? වර්ණ වර්ණය නේද දෙන්නේ. එහෙනම් ඒකට කියන මොන රූප කියලාද? වර්ණ රූප. එහෙනම් මේකේ පටවේ නැද්ද? තියෙනවා. පටවේ තියෙනවා, ආපෝ තියෙනවා, තේජෝ තියෙනවා, වායෝ තියෙනවා. හැබැයි එන්නේ අර වර්ණ ගන්ධ රස ඒකවලින් රසායන රූපයන් තමයි. ඇහැට. එහෙනම් මොකද්ද කරන වර්ණ රූප? දැන් කනට එනවා මොන රූපද? ශබ්ද රූප. ඒකෙත් පටවේ තියෙනවානේ. කනට හයියෙන් ශබ්දයක් ආවොත් කම්බරේ මොනක් වෙයිද? පැලෙනා නේද? එහෙනම් ඒකෙත් පටවිය නැද්ද? තේනවා. ඒ වගේ ගන්ධ රූපයක් තියෙන පටවිය අර චූටි අංශ තමයි. පැසිලියක් ළඟින් යනකොට අර චූටි අංශ නැහැට යනවා. ඒ වගේම මලක් කියන ළඟින් යනකොට සෝන මලක් නැහැ සෝන නැහැට අර චූටි අංශ නැහැ වදින. ඒක නැහැ විතර දාගන්නේ මේවා. නෑ මුළු ඇඟේම වදින හැබැයි දැනෙන්නේ කාටද? නෑ ඒක ඉතින් අපි නැහැ විතරක් දාලා වහගෙන යන්නේ අනිත් ඒවා කොහොම අරගෙන. ඇයි අනිත් ඔක්කොම වදිනා නේද? වැසිකිළියක් ළඟට යනකොට මහා විත රශ්නේ ඒ ගඳ වදින්නේ මුළු කයෙම. නමුත් අපි වහගන්නේ මොකද්ද? මහා විතරයි. මේ අංශු වදින එනවා ඒක පතේ නැද්ද? තේරෙනවද? ඒ වගේම මහය දෙවතේන මොන රූපද? රස රූප. රස රූපෙත් ඒ පතේ තියෙන හිඳ තමයි හැමෙන්නේ. කයතේන පොට්ටබ්බ රූප. ඒකෙත් පතේ තියෙන ස්පර්ශය. මනතේන ධම්ම රූපෝ මම කියන පොඩ්ඩක් කියලා දෙන්න. මොනවාද මේ ධම්ම රූප කියලා කියන්නේ? දැන් අපි ඊයේ පපඩම් කෑවනම් මේ පපඩම දැක්කේ මොකෙන්ද? ඇහෙන්. පපඩම කනකොට චරස් ගාලා සද්දයෙන් කහටද? කනට. පපඩ මේ සුවඳ දැවුනේ නහයට. පපඩ මේ රස දැවුනේ දිවට. අල්ලනකොට දැවුනේ කයටනේ. දැන් පපඩම් එකක්වත් නැහැ නේ අපිට. නමුත් අර ඔක්කොම පහක් මතක් කරන්න බැයිද? පොළොන්නේ මතක තියෙනවා ආන් ඒවා තමයි ධම්ම රූප. අතීතයේ ඇහෙන් කනෙන් නහයෙන් ගත්ත දේවල් මේකට මත ආයෝජනම රූපද වෙනස් වෙනවා. මේ දවල් කාපිය මොනවාද කියලා කියන්න පුළුවන්. අද උදේ කාපුව මොනවාද කියලා කියවොත් කියන්න පුළුවන්. මේ සතියේක සති දෙකකට විතර කලින් කාපුව ආයෝත් කියන්න පුළුවන්ද? එහෙනම් මේ ධම්ම රූප වලට මොකද වෙලා තියෙන්නේ? ඒවත් වෙනස් වෙලා. එතකොට අතීත ධම්ම රූප තියෙනවා වර්තමාන ධම්ම රූප තියෙනවා අනාගත ධම්ම රූප තියෙනවා. එහෙනම් ධම්ම රූප මේ හැම එකකම වෙනස් වෙනවද නැද්ද? මේ මොහොතේ ඉන්නේ වෙනස් වෙනවා. ඇයි වෙනස් වෙන්නේ? ඒ හැම රූපයක් නෙමෙයි තියෙන බුදුහාමර දේශනා කරේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එහෙනම් මේ හැම ඝන වස්තුවකම පඨවිත් තියෙනවා, ආපෝත් තියෙනවා, තේජෝත් තියෙනවා, වායෝත් තියෙනවා. අපි බලමු දැන් මේ යකඩ ස්ටෑන්ඩ් එකක් තියෙනවා නැත්නම් මේ යකඩ මොනාරි ආධාරකයක් තියෙන්නේ මේ මයික් එකේ මේවා කරන්නේ. දැන් මේකේ අල්ලලා බලපුවම මොන ගැටේද වැඩිපුර තියෙන්නේ? රටේ. එතකොට මේක කෝච්චි පිහිල්ලකට වගේ ඇල්ලුවොත් එහෙම මේක චප්ප වෙන්නේ නැද්ද? එහෙනම් මේකේ ආපෝ ගැටියක් තියෙනව නේද? එතකොට ඒක අල්ලලා බැලුවොත් එහෙම සීතලක් දැනෙනවා. දැන් මේ වෙලාවේ මේ ශ්‍රවණාගාරයේ නේද? වායු සමනය කරලා තියෙන නිසා ඒ සීතලක් තමයි දැන් ඒකනේ අපේ කයට වඩා උෂ්ණත්වයේ අඩුයි. තේජොත් වෙනා එක නැද්ද? තියෙනවා. එතකොට ඕක වැල්ඩින් කරන තැනට ගියොත් එහෙම අර වැල්ඩින් සුවඳ නැහැට එන්නේ නැද්ද? එහෙනම් ඕනනම් ඒකේ ආමායන ස්වභාවයක් තියෙනවා. ජලය නැද්ද ඒකම? ජලයේ පටවේ තියෙන හින්දා තමයි අර සුනාමි වෙලාවේ ඔක්කොම ගහගෙන ගියේ කඩාගෙන ගියේ. එහෙනම් ජලයේ පටවෙත් තියෙනවා. ආපෝ ධාතුව තියෙනවා ජලයේ වැඩිපුරම තියෙන ආපෝ. ජලයේ උෂ්ණ සීතල භාවයකුත් තියෙනවා. ජලයේ වෙනද වායු ධාතුව නේද? Hydrogen oxygen. තියෙනවා. ඒක ගින්දරේ නැද්ද? ගින්දරේ වැඩිපුර තියෙන මොනවාද? තේජෝ. හැබැයි පටවේ තියෙන එක තමයි අර කෙනෙක් ගහක් ළඟ ගිනි ගොඩක් ගහපුවම අර උඩ යනවා නේ කෙනෙක් වල. එහෙනම් මේ පටවිය තමයි ගිහිල්ලා වදින්නේ. ආසෝදාතුවක් තියෙනවා. ගින්නේ දැල්ලක් ළඟින් පොඩි වේදුරු කෑල්ලක් තිබ්බොත් එන ඩොට් ඩොට් ඩොට් තියෙනවා නේද ඒකේ. එහෙනම් එහෙනම් ඒකෙත් මොනවද තියෙන්නේ? ඒ ජල බින්දු කියන්නේ මොනවාද? මොනවාද ආසෝදාතුව? ජලයේ කියන්නේ යෙන්දරේ ජලයක් තියෙනවා. යෙන්දරේ වැඩිපුර තියෙන්නේ මොකද්ද එහෙනම්? තේජෝ ධාතුව. ඒ වගේම වායෝ ධාතුවක් යෙන්දරේ තියෙනවා. ඒක තමයි යෙන්දර එහෙට මෙහෙට යන වෙන්නේ. එතකොට අනිත් එක තමයි මේ හුළඟ ගත්තොත් මේ හුළඟ වැඩිපුර තියෙන්නේ මොකද්ද? වායෝ ධාතුව. හැබැයි ඒකේ පටවි තියෙන තමයි ඒකේ වෙලා දෙන්නේ. පටවි. ඒතර සුළඟ තියෙනවා ඒ වගේම ආපෝ ධාතුව. ඒ ජල වාෂ්ප තියෙනවා මේ හුළඟේ. නැව මුහුදායින් තැන් ගියපම ඔය ලුණු රහය වෙන්නේ අර ජල වාෂ්ප දිවට එනවා. ඒ වගේම තුලඟ රස්නේ සීතලයි කියලා දෙකක් තියෙනවා නේද? අද වෙනඟ රස්නේ අද වෙනඟ සීතලයි නෝ උෂ්ණ සීතල භාවයක් වෙන ගනන්ද? තේනවා. එහෙනම් වැඩිපුර තියෙන මොළේ මොකද්ද? ආයෝ ධාතු අනිද්දාතු තියෙනවා. එහෙනම් මේ ලෝකේ තියෙන මේ ඔක්කොම ගස් ගල් පර්වත අපේ කය පවා මොනවෙන්ද තියෙන්නේ? අටේ ආපෝ තේජෝ වායෝ ධාතු හතරේ. මේ ධාතු අතර මහා වේගයකින් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. එක එක ස්වභාවයකට තව ස්වභාවයකට පරිවර්තනය වෙනවා. එහෙනම් නැති වෙලා නැති වෙනවා. අනිත් නැතිවීම නැති වෙනට කියන මොකද්ද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් මෙතන මොකක්ද තියෙන්නේ? දුක. යම යම අනිත්‍ය නම් දුක නම් ඇයි මම මගේ කියලා එක ගන්නෙ නේ? මොඩල් කරගෙන හොරක් ගන්නේ නෑ නේ. ඒක නම් ගන්නේ අවිද්‍යාවෙන්. එතකොට මේ කයත් එක්කෙනෙන් ඉඳත් ඔක්කොම නම් දරන්නේ. පඨවි ආපෝ තේජෝ 64. එතකොට බලන්න මේ වගේ රූපයක් මේ විදිහට වෙනස් වෙලා වෙනස් වෙලා නේද? ඇති වෙලා නැති වෙලා යනකොට මහා ඒකයකට අපි පත් වෙන්නේ කොහොමද කියලා බලමු. දැන් අපේ පොඩි කාලයක් තියෙනවා. අමන්තිසෙන් එළියට ආවට පස්සේ පොඩි කාලේ මොකද වෙන්නේ? තරුණ වෙනවා. තරුණ කාලේ මොකද වෙන්නේ ඊට පස්සේ? මහලු වෙනවා. දෙකටම මහලු වෙන එක තමයි අපි කැලේ තුනකට කඩමු බලන්නේ. පොඩි කාලේ නැති වෙනකොට තරුණ කාලේ ඇති වෙනවනේ. පොඩි කාලේ නැතුව ලොකු වෙනකොට අපි පොඩි කාලේ නැති වෙනවා. තරුණ කාලේ ඇති වෙනවා. පොඩි කාලේ නැති වෙනකොට දුකයිද සැපයිද? පොඩි කාලේ ගැන හිතන්නේ. දැන් පොඩි කාලේ ලොකු වෙනකොට අම්මගේ පිරෙලෙන් අපි ටික ටික මොකද කරන්නේ? ඈත් කරනවා. ඒතකොට ළමයි අඬන්නේ නැන්ද? අඬන්නේ නේද? එහෙනම් දුකයි නේද? එතකොට තරුණ වෙනකොට පිරිමියාගේ රැවුලානම් මනම් මේ මේ කය වෙනස් වීම සිද්ධ වෙනවා. ඒකට කැමති වුණාද අපි කවුරුවත්? කය වෙනස් වෙන එකට කැමති වුණේ නැහැ. ඒ කාලේ කැමති වුණේ නැහැ. හොරෙන් රැවුලක් කපන්නේ නැහැ. එතකොට අපි ඒකට කැමති වුණේ නැහැ. එහෙනම් අපේ කය වෙනස් වුණාද කැමති වුණේ නැහැ. හැබැයි ওই තරුණ කාලේ අනිත් කාලේ ප්‍රේමනාප ස්වභාවය නිසා අනිත් අය කියනවා මේ කය ලස්සනයි. බලන්න කියන්නේ කොණ්ඩේ ලස්සනයි. එහෙම ලස්සනයි කියනකොට මෙයා මොකද කරන්නේ? ඒ විදිහටම කොණ්ඩේ తీරනවා. තේරුණාද? ඒ විදිහටම හඳුන්වනවා. ආයි සාරී ලස්සනයි කියේ ඒකම තමයි මේ විදිහට. ඒකට ඒකත් පවත් ගන්න හදනනේ කර්මකය. පවත් ගන්න පුළුවන්. බෑනේ. දත් ටික ගැලවිලා ගැලවිලා යනවා. ඇස් දෙක ඕන්නේ නැහැ. හම් රැණි වැටෙනවා. විස්තර කරත් ඒක පවත්වන්න බෑ. එහෙනම් තරණ කල කය නැති වෙන කොටත් දුකයි අනිත් පැත්තට මහලකය ඇති වෙන කොටත් දුකයි. අපි කියන දේ ඇහුවේ නැහැ. එහෙනම් එහෙම ගිහිල්ලා මොකද වෙන්නේ? මොකද වෙන්නේ අපිට? නැතිලා යනවා. දැන් මෙන්න තියෙනවා මලකඳක්. මලකඳක් මොකද වෙන්නේ? නේද මලකඳක් දැන් අහන්න බලන්න මේක මේක හොඳට තේජෝ ධාතු රශ්මි තියෙනකොට කට්ටියක් අල්ලන් හිටියා මගේ කියලා නේ කට්ටිය කල්ලා ඉන්න මගේ කියලා. ඊළඟ තේජෝ ධාතු අඩු වෙලා දැන් ඔන්න වැගිරිලා පහනේ පනෝ ගහලා මැස්ස වහගෙන ඉන්නවා. දැන් මේගොල්ලෝ ශරීර රසවත් ආහාරයක් අහුණා කියලා ඒගොල්ලෝ කල්ලා ඉන්නවා. කවුද? පනෝයි මැස්සයි කපුටයි නේ? ඒතර ධාතුවකට. හදේ ධාතුවකට මොකද වෙලා? වෙනස භායකට පත් වෙලා. හරි. දැන් මෙන්න මේ කය මෙහෙම මෙහෙම වෙනස් වෙලා වෙනස් වෙලා පින්නතුනි. මම අපේ මේ කය ඉස්සර කාලේ නම් දැන් වගේ ආදාන වලට දාන්නේ නැහැ. ඉස්සර මොකද කරන්නේ මේ කය? ඔපලේ පිසික් කරනවා. මේ පිසික් කරනවා. ඒක තමයි ගියේ. ඒක තමයි කරලා දැන් මේ කය යොදිනලා නවදෙන හොජා වැක්කිරලා කුණු වෙලා පණු ගහලා ගඳ ගහලා සබා ධර්මයට මේක එකතු වෙනවා. ඊළඟට එකතු වෙනවා. පොළොවට එකතු වෙනවා. ඊළඟට වාත මේ මේ ජලයට එකතු වෙනවා. පොළොවටත් එකතු වෙනවා. හොඳයි. මේ මරුණ කෙනාට අපි දාමු සමනාවතී කියලා. මොකද්ද? මේ අල්පෝසන්ගේ නමක් ඈ. මේ දැන්නේ කොහෙද මේ මරුණේ? සමනාවතී. ඒක දැන් සමනාවතීගේ කයේ අංශ දැන් සබාධර්මයට එකතුලාද නැද්ද? වෙන ස්වභාවයටපත් වෙලා. පොල් ගහක් නේ තියෙන්නේ. පොල් ගහේ මුල් වලින් අර අංශ උඩට අදිනවද නැද්ද? අර පොල් ගහට අදිනව නේද? එහෙම උඩට ඇද්දනම් සෝමනාවතිය කියන්නේ සුතික. දැන් සෝමනාවතිය කොහෙද ඉන්නේ? කවුරුත් පොල්ගස් වලට කියන පොල්ගස් වලට කියන සෝමනාවතියලා කියලා. මේ හැබැයි වෙන ස්වභාවයකට ඒක පරිවර්තනය. gediයට යන්නේ නැද්ද? යනවා. ඊළඟ gediය ලලි ගාලා ඉවරලා රම්බෝලයක් හදුවොත් ඒ අංශ තියෙනවා එහෙනම් වෙන ස්වභාවයකට පත් වෙලා මොකේද? සංකේත. ඊළඟ එක අපි පාස් ළමයි. අයත් කරට දෙන්නේ. අයත් මඩට යනවා නේ. දැන් එදා සුමනාවතේ කෑ ගැහුවා ඒ අංශු ටික කාගේ කියලාද? එයාගේ කියලා. දැන් අපි ඒ ටික වෙන ස්වභාවයක කාලා කියන ඒ ටික මගේද? මගේද? ඒක ස්වභාවික දෙයක්. ඒක සුමනාවතේ ගියත් නෙවෙයි මගේත් නෙවෙයි. එහෙනම් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? මේ ස්වභාව ධර්මයෙන් තියෙන පටවියාපෝ තේජෝ ආයෝචන ධාතුව කරා මගේ කියාගෙන ඒ මගේ කියාගත් එකට මොකද කරලා තියෙන්නේ සංඥාවක් දානවා මෙයා තමයි සමනාපති මෙයා තමයි සමනාපති වාස් නමක් දීලා කියන්නේ නම්බරේ තිස් වෙනවා අර ජාති කනුන් පතක් දීලා කියන්නේ හඳුනාගන්නේ මොකක් හඳුනාගන්න වෙන්නේ තියෙන්නේ පස්ලියා පොතේජෝ වායලින් හදිච්ච රූපයක් හඳුනාගන්න ඒක ඉතින් මගේ කියලා කියන්නේ නේද අම්මා තාත්තා ඉස්සෙල්ලාම මේක අපේ නෙවෙයිනේ අන්න පවත්තන එක ඉස්සල්ලාම හේතුකාරය නේද? ඒගොල්ලෝ පැටවිය ආපෝ තේජෝ ආයලි හදස්සී යම් කොටස් දෙකක් එකතු කරලා කරලයක් හැදුවා. මගේද? නෑ. ඊට මේකට අතුරුංගලා කිව්වා ඒක කාගේ කියලාද? මගේ කිව්වා. ඊට අම්මා කාලා කාලා කාලා අර බඩවැල දෙවිය ගිහිල්ලා පැකිනිවැල දෙවිය ගිහිල්ලා පෝෂණය කරලා පැටවිය ආපෝ තේජෝ ආයලි තා ටික ලොකු කළා මාස 10ක් විතර ලොකු කළා මස් කෑල්ලක් එළියට දැම්මා. ඊට පස්සේ අම්මා ටිකක් දවස් ගියාට පස්සේ අම්මයි තාත්තයි කියලා මේකට මොකක්ද දුන්නේ? නමක් දුන්නා. ඉස්සෙල්ලාකින් බබා කිව්වා, එක එක ඒවා කිව්වා, ඉංග්‍රීසි කෑවා. නේද? හිනහරෙන්න කිව්වා. එතකොට ඒ ළමයා ආයේ මණ්ඩ තමයි කියලා. ඉතින් අපිත් ඒ විදිහට අර මමත්වය ඇති කරගෙන තියෙනවා. ධාතු හතරක් දැන් මෙතන ඉන්නේ. මේ රූපේ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා තමයි ඉන්නේ. ඊට පස්සේ දැන් මේක එන්නේ මොකද කරන්නේ? අර ස්වභාවය ධර්මයේ තියෙන ආහාරයන් පටවියාපෝ තේජෝ ආය අර මේක ලොකු කරගත්තා. මේ සබා ධර්මයේ දිහා ලොකු කරගෙන නේද හැම මොහොතකම මොකද මේ සබා ධර්මයේ පටවියාපෝ තේජෝ ආය ටිකක් දානකොට අනිත් පැත්තෙන් පටවියාපෝ තේජෝ ආය ටික පිටින් යනවා. අතෝචි ඈ කෙලකට කොම සබකම් දෙන කියන්නේ නාදරුන් වැක්කිරෙන්නේ. අර ගහක් එක පැත්තකින් ජීවලේ මොනහරි දෙයක් උඩට සාරේ අදිනකොට අනිත් පැත්තෙන් නේද උඩට ගිහිල්ලා රෙකිලි දානකොට අනිත් පැත්තෙන් වේලිස්තිකල ඇටලා යනවා පොටි ගැලවිලා යනවා ඒ වගේ අපේ කා සම්මුතික මොකද වෙලා තියෙන්නේ වෙනස් වෙනවා මේ වගේ වේගයෙන් තත්පරයට මිත්‍යලත් වේගයක් කියලා කියන්න බෑ මහා වේගයකින් මේක මොකද වෙන්නේ වෙනස් වෙලා ඇති වෙලා නැති වෙලා ඇති වෙච්ච තැනම නැති වෙනවා හරි? මහා වේගයකින් වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේක ලොකු වුණාට පස්සේ මොකද කරන්නේ? මේ මේ රූපයත් එක්ක තවත් රූපයක් තියාගන්න ඒකත් මගේ කියලා කසාද වෙනද? කසාදෙන් වල තව රූපයක් මගේ කරලා යනවා. එකත් මදියට තව එකක්. ඊට පස්සේ පටවියාපෝ තේජෝ ආවේ පටව ගන්නවා. ඒවත් කාගේද? ඒවත් මගේ ධාතු හතරලුත් මගේ. ඒ වගේ ඉන්න තැනක් නැහැ. ඉතින් පස් ගොඩක් හොයාගෙන ඉඩමක් කියලා කියන්නේ පොළොවේ මහ පොළොවේ ඒකත් හොයාගෙන වටක් ගහගෙන කියනවා ඒකත් කාගේද? ඒකත් මගේ. ඊට පස්සේ මේ තවත් ඉතින් ගල් වැලි කියලා පටේ ආපෝ තේජෝ වායය හදන මේ මේ වගේ ගොඩනැගිල්ලක් හදාගෙන ඒකත් කාගේද? ඒකත් මගේ. ඊට පස්සේ දකින්න දකින්න එක මේක ඇතුලේ ගොඩ ගන්න මේ කෑලි ඔය ගේ ඇතුලේ ගොඩ ගන්නන්නේ. ලී කැලි ගොඩ ගන්නවා නේද? ප්ලාස්ටික් කැලි, ටීවී කැලි, ජකඩ කැලි, රත්තරන් වගේ දේවල්, කොළ කැලි, ඇඳුම් කැලි, වීදුරු කැලි ඔක්කොම ගොඩ ගන්නවා ගේ ඇතුලේ. ගොඩ ගාලා ඌවත් එක්ක උදේ වෙන රෑ වෙනකන් ඔට්ටු වෙනවද නැද්ද? ඔට්ටු වෙලා ඔට්ටු වෙලා ඔට්ටු වෙලා කියන මට භාවනා කරන්න බණක් අහන්න වෙලාවක් නැහැ. අපරාධේ. මොනවා එක දෙක් කියලා තේරෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ඔය කොච්චර ඉඳලා පිටුදුනේ ඔය රූප වලට එක එක දේවල් කර කර පිළිපියා ඉන්නේ නේද සත්සංග සම්බයි ඉන්නේ ඊට වඩා නරකද මේ බුදු ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් ඔය රූප ටික එහෙට මෙහෙට කර කර දඟලන්නේ කොහොමද මේ කොච්චර මෝඩයිද කියලා ගන්න අපි මේ ලබාගත් මනස ආත්මයේ ප්‍රයෝජන ගන්න තියෙන්නේ අපිට අයිතිත් නැහැ. වැඩකුත් නැහැ. නේද? එහෙනම් මේ කය කියන රූපේ අන්තම් අපිට තියාගන්නත් නම් කයවත්. දැන් මේ තියෙන වෙලාව මොකද කරන්නේ? මේක තියාගෙන කොහොම හරි ඇත්ත අවබෝධ කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මේ රූපය වේගෙන් වෙනස් වෙලා යනවා. ඇති වෙච්ච තැන මේ රූපය මොකද වෙන්නේ? නැති වෙනවා. දැන් ඔයත් මෙතෙන් ආව දැන් ඔයත් ඒ ආපු රූපය දැන් නැහැ. ඒතර මේ ධර්මදේශනා අතරතුර මහා වේගයකින් මේ රූපේ වෙනස් වෙනවා. එහෙනම් ඉස්සෙල්ලා දැක්කනම් ඒ දැක්ක විතරයිනේ. එතන මේ රූපේ ඇති වෙලා නැති වෙලා ගියා. ඉතින් ඇයි නෑනේ ඉතින්? දෙත්තේ දෙත්තමත් සම්භවිස්සති කියන්නේ ඒකයි. දැක්කනම් දැක්ක විතරයි ඇයි ගෙදර ගියන්න දෙයක් නැහැ. ඒ වුණත් අපි මොකද කරන්නේ? දැක්කට පස්සේ ඔක්කොම ටික මම දිගට මේක බලා හිටියා කියලා ගෙදර හරි එහෙනම් ගෙනියන්න බැරි දෙයක් ගෙනියන්න ගිහිල්ලා උපාදානය කරගෙන මේ දුක් විඳින්නේ. එහෙනම් මේ සබා ධර්මයේ යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් මේ සබා ධර්මයේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය එයාට මිදෙන්න බැයිද? පුළුවන්. එහෙනම් මගේ කියාගත්ත කතාව එතනින්ම මොකද වෙන්නේ? ඉවරයි. ඔයාලට සංඥානේ ගන්නේ. දැන් මේ සමේ අපේ ආපෝ කියන දේවල් ටික නේකයක් කියලා. නෑ මේකට කියනවා බුලත් වල කියලා. මේකට මේක පළකාවක් කියනවා. මේකට වටාපත කියනවා. එක එක සංඥා දාලා. එහෙම දෙයක් එතන නෑ. ධාතු හතරෙන් හැදිච්ච දෙයක් තියෙනවා. මේක අර බුදුහාමර දේශනා කරන චිත්‍රයක් කියලා. දැන් නේද මේ බිත්තියක තියෙන චිත්‍රයක්. එතන ඉන්නවද එහෙම කෙනෙක්? ඒ චිත්‍රේ අපි හිතමු නළුවෙක් නිලියෙක් ඉන්නවා කියලා චිත්‍රේ. ඉතින් අපි කියනවා අර නළුවා ඉන්නවා කියලා. ඉතින් අල්ලලා බලන්නකො ඉන්නවද? මොකද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ අපිත් බලන්න මේ ඉන්නාඩි කියලා අල්ලා බලන්නකො ළඟට ගිහිල්ලා. ඒකයි ගුරු පියන් වහන්සේ දේශනා කරන්නේ රූපය කියලා මේ දාගත් එකට සංඥා දාපුවම ඒ සංඥාවෙන් අපි හඳුනගන්නේ මොකක් වගේ දෙයක්ද මිරිකුවා. ඇත්තට මෙහෙම එකක් කාමතාව කියලා කෙනෙකුත් නැහැ. පුරුෂයා කියලා කෙනෙකුත් නැහැ. මේ සියල්ලම මායාවක්. නේද? මේ ඔය ඔක්කොම අපි දාගත්ත දේවල් මස් ගඩවල් එහෙට මෙහෙට වෙන හින්දා මේක මාරු කරලා තියෙනවා. මේ කාමයක්වත් ඇති කරගන්න දෙයක් නෙවෙයි. මොකද ගොඩනැගිල්ලත් එකයි, කයත් එකයි. එහෙනම් මේ සබා ධර්මෙම කොටසක් නෙවෙයිද අපි? මේ තියෙන කයවල ඒ හින්දා මේකට උපාදානයක් කරගෙන ඇති වැඩක් නැති බව තමන් අවබෝධ කරගන්න. ඒ හින්දා මේ උපාදානය කියන්නේ කොහොමද? මේක යථාර්ථය දන්නේ නැති හින්දා. එන රූපේ යථාර්ථයේ මේ ධාතු මනසිකාරයෙන් අවබෝධ කරගත්ත තැනත්තා ඒ මොහොතේම නිවනවද නේද? නිවනවා. මේ මොහොතේ මෙතන මේ කවුරුත් නෑ මේතන ඔක්කොම තියෙන්නේ මොකද්ද සබාධාරණ සම්මුතිය තුල නම් දාමු. ඒක ප්‍රශ්නයක් නෑ නමුත් යථාර්ථයේ තුල අවබෝධය තුල එහෙම එකක් නෑ. දාගත සංඥාවක් විතරයි. දැන් අපි හරියට අඳනවා මේ ටීවී වල එහෙම යන ඒකට අඬනවා ඉනා වෙනවා. ඉතින් මේ ටීවී කියන රූපේ එහෙම කෙනෙක් ඉන්නවද? ඈ නිකම්ම නිකන් අර IC ට්‍රාන්සිස්ටර් ඒ වගේ කැලි ගොඩක් නැතිනේ ගලවලා බලන්නකො. ඉතින් බොරුවට නෑමලා තියෙන්නේ. බොරුවට හිනාවලා තියෙන්නේ. හිනා වෙන දෙයක් නෑ. ඒ වගේ චිත්‍රපටියක් තමයි මේ ලෝකේ. යනා බොරු සංඥා ගොඩක් ඇති කරගන්න. ඒ නිසා මේ ලෝකේ යථාර්ථය අපි අවබෝධ කරගන්න ඕනේ. මේ රූපේ යථාර්ථය අවබෝධ කර ගැනීම තුළින් ඔයත්ම පුළුවන් නිවෙන්න. එහෙනම් මේ නිවීම සඳහා මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි මේක මම මගේ කියලා ගන්න පුළුවන් එකක් නොවන බව අවබෝධ කරගෙන මේ හිතේ නිවීම ඇති කරගන්නම මේ දේශනා ශක්තිමත් වේවා කියලා සාදුකාරයක් පාරක්. හොඳයි අපි අද දිනයේදී මේ බුදු ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම දේශනා කිරීමෙන් මේකට ප්‍රතිපත්තිය තුළ හැසිරීමෙන් ලබාගත්තා සුබ කුසල ධර්මයන් පුණ්‍යශක්තියෙන් ඒ දායකත්වය ලබාගත්තා වූ සියලුම පින්වත්යන් අරමුණු ඒ අවස්ථාවේ මෙතන ඒවා සෑම දෙයක් හරි සුබ ධර්ම නිරෝධී ලැබ අවස්ථාවක්